ශාසනාව විසක් සතිය මිනිසුන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මාන් ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාසන වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 शरणं गच्छामि द्वितीयं हि बुद्धं शरणं गच्छामि द्वितीयं हि बुद्धं शरणं गच्छामि द्वितीयं हि धम्मं शरणं गच्छामि द्वितीयं हि धम्मं शरणं गच्छामि द्वितीयं हि सङ्घं शरणं සංඝං සරණං ගච්ඡාමි පාදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා සමාදේන සම්පාදේ සම්බං ආම භන්ති සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සව පනම් දසදහස් පනම් වාර සවිසුද්ධ වූ සයමුකෙන් දේශනා කරන ලද සූත්‍ර පාඨයක් මාත්‍රිකාස්ථානයේ පබන්ත යෙදුනේ. යසක් සති නිමිත්තෙන් පැවැත්වෙන මේ ධර්ම දේශනා මාලාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි අංගය වෙන සම්මා සංකප්ප මාත්‍රිකාව නියමිතයි. සීමේ සම්මා සංකප්ප මාත්‍රිකාව අපි සෑම දිනා විසින්ම පැහැදිලි කරගත යුතු තේරුම් කරගත යුතු නිසිපතා දිනපතා මොහොතක් පාසා අනුගමනය කළ යුතු ධර්ම කොටසක් බව පළමුවෙන් අපි මතක් කර සිටිනවා විශේෂයෙන්ම තුන්තුන් දන්නවා සම්මා සංකප්පෝ කියන මේ පදයේ කෙටි තේරුම සත්‍ය කතනෝ සම්මා සංකප්පෝ සත්‍ය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා සංකප්පෝ කතනෝ සම්මා සංකල්පය කියන්නේ කවර ධර්මයක්ද? නික්කම්ම සංකප්පෝ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව අව්‍යාපාද සංකප්පෝ අව්‍යාපාද සංකල්පනාව අවිහිංසා සංකප්පෝ අවිහිංසා සංකල්පනාව අයං උච්චති සම්මා සංකප්පෝ මේ ධර්මතා තුන සම්මා සංකල්පයයි කියනු ලැබේ ඒකයි මේ කෙටි තේරුම සම්මා කියන මේ වචනය pāli භාෂාවේ නිපාත පදයක් සම්මා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒක පදයක් ගන්න මුලට යෙදෙන විශේෂණයක් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ඒ සම්මා කියන විපාක පදේ විශේෂ තේරුම් තුනක් තියෙනවා මේ අපි තේරුම් කරගත්තොත් බොහෝම වැදගත් වෙනවා සම්මා කියන මේ වචනේ තේරුම් හඳුන්වන්නේ යාථාවක නීයානික කුසල කියන තේරුමයි යාථාවක කියන්නේ නිවැරදි නිවැරදි නැත්නම් සත්‍ය වූ විඥානික කියන්නේ සැපයට පමුණුවන සැපය කියනවා ලෞකික සැප ලෝකෝත්තර සැප ඒ සෑම යහපත් නිවැරදි සැපයට පමුණුවන කියන එකයි විඥානික කුසල කියන්නේ හිතේ අකුසල නැතන හිතේ කෙලෙස් නැතන හිත පිරිසිදු කරන කියන තේරුමයි කුසල කියන වචනේ අදහස දැන් අපි සලක බලමු සංකප්පෝ කියන මේ වචනය නිවැරදි වූ සත්‍ය වූ සුගතියට නිවනට සැපයට පමුණවන්නා වූ අකුසල් නසන්නා වූ එවැගේම හිත පිරිසුදු කරන්නා වූ උතුම් සංකල්පනාවයි සම්මා සංකප්පෝ කියන්නේ. එයින් සංකප්ප කියන මේ වචනයෙහි සංකේන උපසර්ගයේ පූර්ව කොට ඇති නාපදයක් තමයි සංකප්ප කියලා කියන්නේ. එතකොට කල්පනා කොට ගැනීම නැත්නම් මෙනෙහි කිරීම සිතා බැලීම කියන තේරුම කප්ප කියන වචනේ තියෙනවා. ඒකෝට නිකන් නෙමෙයි සංකේන උපසර්ගයෙන් විශේෂිත වුණා. සංකේන උපසර්ගයෙන් කියෙන්නේ සැබවින්ම ශ්‍රේෂ්ඨ නිවැරදි උත්තම කියන මේ අර්ථය. ඒකෝට සංකේන උපසර්ගයෙන් ශ්‍රේෂ්ඨ වූ කල්පනාව, නිවැරදි වූ කල්පනාව උතුම් වූ කල්පනාව හිතසෝ ගැන දෙන කල්පනාව සැනසීම ගැන දෙන කල්පනාව උසස් බාට පමුණවන කල්පනාව කියන තේරුම රැසක් සංසීම උපසර්ගයෙන් අපට පැහැදිලි වෙනවා එතකොට විවරදී වූ සත්‍ය වූ සැපයට පමුණුවන බැවින් නෛර්යානික වූ අකුසානසන කෙලෙස් නැස්න බැවින් කුසල නම් වූ ශ්‍රේෂ්ඨ බාට පමුණවන උසස් බාට පමුණවන උතුම් බාට පමුණවන අභිවෘද්ධියට පමුණවන කල්පනාවටයි සම්මා සංකප්පෝ කියන වචනේ භාවිතා වෙන්නේ. ඒ වචනේ පද තුනකින් පෙන්නනවා නික්කම්ම සංකප්පෝ නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කියන එකේ තේරුම් කරාතියක් තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය. ඒ කියන්නේ සම්බද්ධා ප්‍රථමං ඥානං සමතෝත විපස්සනා සබ්බේති කුසල ධම්මානෙක් සම්මන්ති පරුච්චති මේවත් තේරෙනවා ප්‍රථම ඥානයට නික්කම කියනවා නීවරණයෙන් නික්මී යන නිසා නිසා ප්‍රථම ඥාන සම්බද්ධා ජීවිතෙන් නික්මන බැවින් පරිද්දටත් නික්කම කියනවා ජීවිතෙන් නික්මීම පරිද්ද පරිදිවීම එකන්නයි ශ්‍රාම්‍ය එවැගේම පබ්බජා ප්‍රථම ඥාන සමතෝක විපස්සනා. සමත භාවනා කියන්නේ නීවරණාදී උපක්ලේශයන් සංසිඳුවා හිත සාන්ත භාත පමුණවන සමාධි භාත පමුණවන භාවනාව සමාධි සමත භාවනාවයි. එය නීවරණාදී ක්ලේශයන්ගෙන් නික්මෙන දැනීම ඒකත් නික්කම්ය. විපස්සනා විපස්සනා කියන්නේ අපි කවුරුත් සම්මුතියේ තීපාගෙන් ලෝක ජීවත් වෙන්නේ ඒ සම්මුතිය ඉක්මවා පරමාර්ථයට බැසගෙන ඒ පරමාර්ථ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ මේ ස්වභාවයන් මනමින් තේරුම් ගන්න නුවණ අර උපක්ලේශයන්ගෙන් ඈත් වෙන බැරි ඒකත් නිකම්ම සම්මේති කුසල ධම්මානිකම්මන්ති පවච්චති ඒ කියන්නේ සියලුම කුසල ධර්ම නයිත් කරමින් නම් වෙනවා සියලුම කුසල ධර්ම කියනකොට දැන් අපේ සම්මුති වශයෙන් කියනවානේ දාන සීල භාවනා අපචායන වේයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දිට්ඨුජු කම්ම මේ දස පුණ්‍ය ක්‍රියාවස්තු එකක් එකක් පාසු නෛෂ්ක්‍රම්‍යයක් එවාගේම පානවති පාතා වේරමණී අදින්නා දාන වේරමණී ආදී දස කුසල කර්මපතයක් කියනවනේ ඒවාත් නෛෂ්ක්‍රම්‍යයි දාන පාරමිතා, සීල පාරමිතා, නික්කම්ම පාරමිතා ආදී පාරමී 10ක් තියෙනවනේ. ඒවත් නෛෂ්ක්‍රම්‍යයට අයිති වෙන ඔක්කොම. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, බ්‍රහ්ම විහරණ භාවනා ඒවත් නෛෂ්ක්‍රම්‍යයට අයිති වෙනවා. සෝකම කුසල නිසා දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන සතර සංග්‍රහ වස්තුව, සිව් සංග්‍රහ වටාත් නෛෂ්ක්‍රම්‍යයට අයිති වෙනවා. සතිපට්ඨාන 4 සම්‍යක්ඛදාන 4 ඉරිදිපාද 4 ඉන්ද්‍රිය ධර්ම 5 බල ධර්ම 5 බොද්ධාංග ධර්ම 7 මාර්ගාංග ධර්ම 8 ඔක්කොම නික්කමේටයි තියෙනවා සීල කුසල් දැවි. ඒ වගේම සක්කෝ උජු සූජු සුවචෝ නිදු අනතිමානී සන්තුෂ්ඨකෝ සුබරෝ ආදී වශයෙන් තියෙන කරණීය ධර්ම 14ක් කුසල් දැරින් නික්කමේටයි තියෙනවා. අසේදනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං යනාදී මංගල ධර්ම 38 මත මෙකමේතයින මකුසාදේ සියලුම කුසල එනිසා සබ්බේ කුසල ධම්මා නික්කම්මන්ති පවුච්චති සියලුම කුසල ධර්ම නෛෂ්ක්‍රම්‍ය කියන මේ උතුම් වචنين කියනවා දැන් මෙතන කෙටියෙන් දැක්වුණා නික්කම්ම සංකප්පෝ එතකොට යම්තා කුසල් කිරීමේ කල්පනාවක් නම් ඒකයිති වෙන්නේ සම්මා සංකප්පෝ කියන බුදුබණ පදයටයි. අව්‍යාපාද සංකප්පෝ කියන්නේ මෛත්‍රියටයි. ව්‍යාපාදය කියන්නේ ක්‍රෝධය, තරහව, සාමයේ ප්‍රතිගය මේ ආදී නමින් කියවෙන ධර්මතාවක් නේ. ඒක කොටින් කියන දේශය කියලා. දේශය. ඒ දේශයට පටහැනි උතුම් ගුණය තමයි අව්‍යාපාද. අව්‍යාපාද කියන්නේ කෙලෙම මෛත්‍රිය. අපේ සිතේ මිනිස්යන්ගේ සිත උපතින් බොහෝම පිරිසිදුයි. භවංග හිත ප්‍රතිසන්දිසිත භවංග හිත බොහොම පිරිසුදුයි. ඒක තරහක් නෑ, ලෝභයක් නෑ, දෝෂයක් නෑ, මෝහයක් නෑ, ක්ලේශයක් නෑ. එනිසා ඒක බොහොම පිරිසුදුයි. ඒ පිරිසුදු සිත් අපිරිසුදු වෙන යම් කිසි ධර්මතාවක් නිසා. එයින් පළවෙනි අපිරිසුදු ධර්මයේ තමයි ද්වේෂය. ඒක මේක දෙලියෙම දූෂිත වෙනවා, සිතුණු වෙනවා, සිත අඳුරු වෙනවා, සිත දැලි මේ අඳුරක් වාගේ වැඩි වෙනවා. ඒ පරණ තේත අප්‍රිසු වාටපත් වෙන තමයි ව්‍යාපාද කියන්නේ. ඒකෝතේදී ආපාද කියන කෙන ව්‍යාපාද කියලා පදේ දෙල තියෙනවා. ඒ චිත්ත අපිරිසුදු කරන, හිත කළු කරන, අඳුරු කරන, එවාගෙම දැලි කණුවක් වාගේ අල්ලන්න බැරි සත්‍යයට හිත නපුරු බාටපත් වෙන මේ දේශය ව්‍යාපාදයේ ක්‍රෝධයේ වෛරයේ තරහව පටිඝ සංඥාව මේක නැති කරන කල්පනාට කියනවා අව්‍යාපාද සංකල්පනාව එනම් මෛත්‍රිය. ඊළඟ අනුහිංසා සංකල්පනාව. අනුහිංසා කියන්නේ සාමාන්‍ය මිනිසයන් අතරට බොහෝ දෙනෙක් අතින් පයින් දඬු මුගුරු වලින් සතුන් හිංසා කරනවා. සමාත වටින් හිංසා කරනවා. සමාත හිතින් හිංසා කරනවා. දැන් සමාත අනුශාප කරනවානේ ඒ සාප කිරීම අනු වචනික හිංසාවක්. ඒ වගේම හිතින් හිංසාවක් වචනින් හිංසා කරනවා සාප කරනවා ඒ වගේම කයින් හිංසා පීඩා බාට ප්‍රමුදවනවා එතන තියෙන කරුණාවට පටහැනේ පාප ධර්මයක් කරුණාවට පටහැනේ දේ තමයි හිංසාව එතකොට අර ව්‍යාපාදේ මුල් කොටගෙන හිංසාව ඇති වෙන්නේ ඒ ව්‍යාපාදයේ පැතිරීම තමයි හිංසාව එයින් සම්පූර්ණයෙන් වැළකීමද කියනවා අවිහිංසාව කියලා එසේ වැළකීම සඳහා ගන්න කල්පනාවට කියනවා අවිහිංසා සංකල්පනාව. එතකොට මෙතන පැහැදිලිවම පේනවා ලෝභයක් නැතිව, දේශයක් නැතිව, මෝහයක් නැතිව ජීවත් වීමේ කල්පනාවයි සම්මා සංකල්පනාව කියලා මෙතන හඳුන්වන්නේ. ඒ වගේම තමන්ගේ ඇහැට කනට නැහැයට දිවට කයට හිතට ලැබෙන සෑම අරමුණකදීම මේ සම්මා සංකල්පනාව පහළ කරගත්තොත් අපට පුළුවනි හැම වෙලාවෙම පුරා පුරස්කරවාද පිරිසුදු සිතක් පවත්වා ගන්න පුළුවනි. ඒ වගේම හිත පීඩාවක් නැති වේදනාවක් නැති සනසුමත් හිතක් ඇති කර ගන්න පුළුවන්. ඒකට පාලි භාෂාවෙන් කියන අත්මනතා කියලා. මොකක්ද? අත්මනතා. අත්මනතා කියන්නේ සක්මනතා සක්මනතා කියන උපතින් ගෙනාව තමන්ගේ මනස බොම පිරිසිදු ඒ පිරිසිදු සිත ඇති බව තමයි අත්මනතා එතකොට පිරිසිදු සිත තවත් පිරිසිදු වෙනවා ඒකේ පහළ කරගන්න කරුණාව මෛත්‍රිය ප්‍රඥාව වෙන ගුණ ධර්ම නිසා අන්න ඒක නිසා ඒ අත්මනතාව නැමැති සතුටක් බව සනසුණු බව ඇති කර ගැනීම පිණිස මේ සම්මා සංකල්පනාව මහෝපකාරී වේදවා ඊළඟට අපි සලකා බලමු නිදසුන් කීපයක්. ඉන්නතුන් දන්නවා අපේ මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ වයස 27 දී ඇතල පොයක් දාසක වෙන දාසක උයනට වැඩියා. ඒ කියන්නේ අස්වරයෙන් වැඩියා බොහෝම සේනාවක් රසපතෙන් ආවා. ඒ කාලේ බොහෝ තෙන් පොය දවස්වල නෙමෙයි උත්සව ගන්නේ ඒවට කියනවා නක්සත්ත්‍ය ඡන කියලා. නක්සත්ත්‍ය ඡන කියන්නේ ඒ නැකත් උදාවක් නිසා උත්සව පවත්වනවා. අපේ අවුරුදු උත්සවේ වාගේ. ඒ වගේ ඇසල පොයක් දවසට වාසය ලැබියා කියන සිරි බලන්න. යනකොට මාගේ හම්බුණා කවදාකවත් ඒ ජීවිතයේ දැසල නැති මිනිසෙක්. ඒ මොනවද? බොහෝම වයස්ගත සුදු ගැහිලා නැමිලා හරමිති වාරයෙන් කෙඳිරෙක ගා යනවා ඇඟ හරිය කෙට්ටුයි ඇදිලා එවාගෙම මේ ඇඟරැලි වැටලා දුර්වර්ණ වෙලා බොහෝම මේ දුකටපත් වූ වාස්ගත කෙනෙක් දැක්කා. ඒ දුරාගෙන් එයා මේ කවුද? එතුමා කිව්වා ස්වාමීනි මේ අපවාගේ හොඳට නිරෝගී කමින් හිටියේ තරුණ වයසේ හිටිය කෙනෙක් මහලු වයසට ගිහිල්ලා. දැන් ඉතින් මහලු වයසට ගියන් පස්සේ ඇඟ දුර්වල වෙනවා, ඉසකීස් දෙනවා, දත් හැලෙනවා, ඇඟරෙලි වැටෙනවා, කන කැලල් හැදෙනවා. ඇඟ අප මේ දුර්වර්ණ වෙනවා ඒත් අපිට පසු මිනිස්සේ ඉතින් එහෙම ඕක අපි කාටවත් අයි නේද? එහෙමයි අපි කොටම වැයකට එනකොට ඕක වෙනවා. ඒ වෙලාවේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කිදීම කියවුණා මේ වචනයක්. "මේදවත්වත ජාතිය ජාතත්‍රායල සත්තානං ජරා භවිස්සති." ඉදදීමට නිඳා වේවා උපන් නිසා මේ සත්‍යන්නේ වැයත් රැකීම සිද්ධ වෙනවා. එදා උයනට වැඩිලා ආපහු ආවා. ආපහු ඇවිල්ලා මාලිගාවේ නැතුන් ජරුන් කෙලිසෙල්ලම් බැලීම නෙමෙයි. උන්වහන්සේ මාස හතරක් තිස්සේ මේ ගැනම නැවත නැවත නැවත නුවණින් කල්පනා කළා. ඒ කියන්නේ මමත් වාසයට යනවා, මගේ දේවිත් වාසයට යනවා, මගේ නෑයොත් වාසයට යනවා, දෙමව්පියොත් වාසයට යනවා, රටවැසියොත් වාසයට යනවා, වාසික යාමේවා විසකේ සිදෙනවා දත් හැලෙනවා ඇඟරිලි වැටෙනවා කය දුබල වෙනවා දුර්වර්ණ වෙනවා ඉන්ද්‍රියන් අප්‍රසන්න වෙනවා කැම ගන්න බැරි වෙනවා ඉරියව් පවත්වන්න බැරි වෙනවා අහෝ මේ උපන් නිසා මේ ජරාවටපත් වෙනවා නේද මේ ඉදීම ඉක්මවන්නට ඕන ජරාව නොවෙන්න කියලා මේ ගැනම කල්පනා කරමින් ඉන්න සම්මා සංකප්පෝ ඒ කියන්නේ දැන් උන්වහන්සේ කල්පනා කරනවා මේකෙන් අතුමු දෙන්නේ මේ පංචස්කන්ධය උත්පත්තිය මේ සත්‍යයෙන් අතුමින් දෙන්න උන්වහන්සේ කල්පනා කරනවා. එතකොට මේ කල්පනා කරන්නේ පිරිසුදු සිතකින්නේ කාටත් අවඩදායක සිතිවිල්ලක් එතන නැහෙනේ. ඒ කියන්නේ මේ දරුණු වාස්ගත වීම කියන එක වළක්වන්නේ කිසිම දෙයක් නැහැ. කිසිම විටමින් එකක් නැහැ. කිසිම ආහාර ප්‍රාණයක් ලැබෙන්නට නැහැ. හැම දිනක් දිනෙකම මේ මාංශයනෝට වාසය යනවා. ඉතින් ඒ නිසා මේ වයස්ගත වීම නැමැති විපත්තියෙන් නිදෙන්න නම් ඉපදීම සමාසන්තරෙන්න ඕනේ. මාස හතරක් ඔය ගැන කල්පනාකාරීව ගත කළ මෙන්න සම්මා සංකප්පෝ. ඊළඟ මාස හතරකින් අයමත් ගියා හරියට පොයක් දවසකදී. ඒ මුලින්ගේ අසල පොය ඊළඟට ඉල් පොය දවසේදී. ඒ පොය දවසේ යනකොට අර වගේ මගද සම්මුඛ වුණා බොහෝම ලෙඩ රෝග වලින් පෙළෙන මිනිස්සු දෙඳිරි ගානවා, අඬනවා, කඳුළු වගුරුවනවා, බොහොම අපහසුයෙන් වැටලා ඉන්නවා. සතු හරියදුරාගේ මේ කවුද? ස්වාමිනේ මේ අපුවාගේ හොඳට නිරෝගීව ජීවත් වූ කෙනෙක් ඉඳ වෙලා. දැන් ඉතින් කෑම ගන්න බෑ, නැගිටින්න බෑ, වාඩි වෙන්න බෑ, මේ එවාගේ ඉරියව් පවත්වන්න බෑ, නිදා ගන්න බෑ, බොහෝම දුකින් මේ පෙළි පෙළි ඉන්නවා ලෙඩ රෝග නිසා. ඉතින් අපතත් ඕක හැදෙනවා. එතකොට කියවන ධීරත්වත ජාතියා ජාසත්තායේන සත්තානං යාදී භවිෂ්‍යති. ඉපදීමට නිඳා වේවා උපන් නිසා මේ සත්‍යයන් ලෙඩ වෙනවා කියලා ආපසු හැරෙනවා. මාස හතරක් තිස්සේ දෙනි කිසිවක් නෑ උන්වහන්සේ විනෝද වීමක් නෙමෙයි මේ ගැනම කල්පනාකාරී මෙහිතිය. මමත් ලෙඩ වෙනවා මගේ දෙමාපියෝ ලෙඩ වෙනවා මගේ බිසවත් ලෙඩ වෙනවා අන්තපුරේ ඔක්කොම ලෙඩ වෙනවා රටේ තියෙන දෙඩ වෙනවා, ලෝකයේ තියෙන දෙඩ වෙනවා. මේ දෙඩ වෙන්නේ ඇත්තට උපන්න නිසායි. ඒසම ඉදීම අවසන් කරන්නට ඕනේ. අන්න සමන් නෝනින් කල්පනා කරා සම්මා සංකප්පෝ. අර සම්මාදිට්ඨිය සම්මා සංකල්පයට පිහිට වෙනවා. ඊළඟට මහත්සේ පාත්මාත හතරකින් ඒකෙන් දැන් ගියේ ඉන්පෝය දවසේනේ ඊළඟට මාස හතරකින් යන මැදින් පුර 15ක් පොහොව දවසේ. මාස හතරක් තිස්සේ මේ කල්පනාවෙන් ඉඳලා. ඒ යනකොට සම්මුඛුනේ කවුද? මූර්ත ශරීරයක් කුසගෙන යනවා දැක්කා. අසම මේ මොනවද කියන්නේ? මේ මලමිනියා මූර්ත ශරීරය. එහෙනම් අපි කාටවත් ඕක වෙනවද? එහෙනම් අය අපි ඔක්කොටම වාස අවසානයේ හරි අපතේ සුදාරි මරණය සිද්ධ වෙනවා. ඒකෝට මේ වාගුස්සගෙන ගිහින් එක්කෝ දරසයකට දාලා දවනවා නැත්නම් පොළවේ දානවා. නැත්නම් කැලෑවේ දානවා. ඒකත් උන්වහන්සේගේ පාඨම කිව්වා දීනත්වත ජාතියා ජාතත්තාය සත්තානම් මරණම් භවිස්සති. ඉපදීමට නිඳා වේවා උපන් නිසා මේ සත්‍යයන් මරණය සිදු වෙනවා කියලා ආපස්වාම ඊට කියන එදා ඉඳලා මාස 4ක් තිස්සේ මේ ගැනම කල්පනාවෙන් වාසය කළා. කිසි විනෝදයක් නැහැ උන්වහන්සේ විනෝද දක්ව නැත්නම් ගන උපේක්ෂකව තමන්ගේ වැඩේ මේ ගැන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරනවා නොනිය යුතුව කල්පනා කරනවා එනේ සම්මා සංකල්පය ඊළඟ මාස හතරකින් ආයමත් එතකොට වාසි 29 පිරින ඇසල පොයේ දවසේ අර වගේ මූණට වදෙද්දී සම්මුඛ වුණා සුපිරි සංඝ හැඳ පෙරවාගත් සතාවත්ත් හැඳ පෙරවාගත් පාත්‍රයක් වංගුරේ එල්වාගත් වටපිට නොබලා උඩදිම නොබලා හස්තපාද දෙලවන්නේ නැතුව බොහෝම සිහිනුවණින් ඒ නගන ශ්‍රමණ රූපයක් දැක්කා. එදා උන්වහන්සේ ඉදුලාගෙන් ඇහැවේ නැහැ. ආන දෙයක් නැහැ. දැන් උන්වහන්සේගේ නුවණට වැටහිලා ඉවරයි. උන්වහන්සේ කල්පනා කරා හරි මෙන්න ජරාවත් ව්‍යාධියක් මරණයක් ඉක්මවා යන පිළිවෙත් මඟ මේකයි. මේ රාජ්‍ය කරමින් ඉඳලා මේක නවත්තන්න බෑ. මම මේ සියල්ල පිළිබඳ බැඳුමක් හරින්න ඕනේ. එන පුදුම ප්‍රබෝධ හිතක් ඇති වුණා. දැන් ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා මම පරිදි වෙන්න ඕනේ. පරිදි වෙලා මම සීල රකින්න ඕනේ. සීල රකින්න ධ්‍යාන වඩන්න ඕනේ. ධ්‍යාන වඩා විපස්සනා වඩන්න ඕනේ. මම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. මම මේ ජාති ජරා මරණ නැති අජාත්‍ය ජරා අමෘත නිර්වාණය අවබෝධ කරගන්නට ඕනේ. මම අනිත්‍යයට ඒක දේශනා කරන්නට ඕනේ මේ ලෝකේ යම්තාක් එවැනි බුද්ධිමත් අය ඇතොත් ඒ ධර්මය අවබෝධ කරගෙන ඉපදීම අවසන් කරලා නිවන් සුව සාක්ෂාත් කරගන්න ඇති. දැන් උන්වහන්සේගේ හිත පුදුමාකාර ප්‍රබෝධයකටපත් වුණා. දැන් මම ගමන් මඟ තෝරගත්ත කොහොමද? ඒ සම්මා සංකල්පනාව. අනේ නික්මීමේ චේතනාව නික්මීමේ කල්පනාව ඇති වුණා. ඊළඟට ලෝවැත ජනතාව දුකින් මුදවා ගැනීමේ කල්පන ඇතිවන කරුණාව. ඒ වගේම ලෝවැත සුව දෙන්න කල්පනා වුණා මෛත්‍රිය. ඒකෝට මේ තුනම පෙරසු කොටගෙන මුළු දවසේම උයනේ ගත කළා තමයි ආපසු හන්දෑ වෙනකොට රාහුල කුමාරය උපම්බව ආරංචි වුණා. ශාස්ත්‍රීය මැදින් මේනකන් උන්වහන්සේ කාටත් නොදන්නව නිදාගත්තාක්මෙන් හිටිය සම්නමිතිය සමග කාන්ත රාසුකරණයක අභිනිෂ්ක්‍රමණය කළා සමහර කෙනෙක් හිතන්න පුළුවන් අයි මෙච්චර සිඟිති දරුවෙක් දාලා විසර දාලා ඇයි මේ පැනගිය දරුවන්ට ආදරේ නැද්ද? ඇත්තටම ආදරේ වැඩි නිසා යුණාච අභිනිෂ්ක්‍රමණය කෙලේ. අද කාලේ වුණත් බොහෝ දෙනෝපියෝ දරුවන් වැඩි කියන්න බාරිදන රත්රාජ්‍ය වල යනවානේ රැකී ආරක්ෂා සඳහා. ඒ යන්නේ දරුවන්ට අනාදරය නිසා නෙවෙයි. දරුවන්ට ආදරය නිසා යෙලා මිල මුදල් හොයාගෙන දරුවන්ගේ අභිවෘද්ධිය සමසනවා. අපේ තථාගතයන් වහන්සේ කෙලේ විවාස රැකී ආරක්ෂාව ආදන ගියා නෙමෙයි ජරා මරණ දුක් නැති අජරා මරණ නිවන සොයාගෙන ගිහිල්ලා Taman වහන්සේ ඒ නිවන සොයාගෙන ඒ දරුවාත් ඒ විසවත් ඒ නෑයොත් ඒ රටවැසියොත් බොරැසියොත් සියලු දෙනාටම අමා මහ නිවන් සුව සාදාදින්ටයි වැඩි. විවාසයේ ගමන සාර්ථක වුණා. උන්වහන්සේ ලෝතුරා බුදු වුණා. බුදුබාටපත් වෙලා 45 අවුරුද්දක් මුළුල්ලේ දසදහසක් ලෝක ධාතු සඳුන් සුවඳින් සුවඳවත් කරමින් මානිල් මා සුවඳින් සුවඳවත් කරමින් සදම් සදම් අමාදහි දැස්සෙව්වා ඒ හේතුවෙන් සුන්නිසි අසංක නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර සම්නවවදාලා එම සරුවඥන් වහන්සේට අපේ ගෞරවාචාර උතුමාගේ নমස්කාරය වේවා දැන් අපි සලකා බලමු මේ නිදසුන් තුලින් අපට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ ලෝකයේහි අපට සම්මා සංකල්පනාවෙන් සිතන්න මොන තරම් අරමුණු තියෙනවද? දිනක් අපේ තථාගතයන් වහන්සේන සමන් වහන්සේගේ පුත්‍රාත්මය පැවිදුණාට පස්සේ රජගහනුවර වේලවන උයනේ අම්මලාච්චික කියන කුටිය වැඩි ඉන්න දවසක ඒ කුඩා ස්වාමීන් වහන්සේ අම්බලාතික කුටිය වැඩින දවස ඔතෙන් වැඩියා. ඔතෙන් වඩනකොට සාවුල ස්වාමීන් වහන්සේ කල්යතු දැක්කයි නැහැටි. ඉදිරියට වැඩියා. ඉදිරියට වැඩම කරලා ආචාර කළා කුටියට වැඩම කරවාගෙන ආසනයක් පනවලාමයි කිනකන වඩා හිඳෙව්වා. ඊළඟට සාධුවනේ සඳහා සිසිල් පැන් භාජනයක් tempat කළ තිබුණ සෙම්බුවක් වගේ එකක්. පොඩි අතලයක් කලයක්. බුදුරජාණන් වහන්සේ ඕක සමන් වහන්සේ මතට අරගෙන සිරිපතුල තේවාවක් කරගත්තා. එන්නවා. ශ්‍රාවණේ දැක්කද මේ පිටිච්චේ භාජනයේ දැන් භාගයක් අඩු වුණා. එහෙමයි. ඒ වගේ රාහුලය දැන දැන බොරු කිව්වත් මානසම අඩු වෙනවා. ඊළඟට මේක සම්පූර්ණයෙන් පායට වක් කරගෙන ඉවත දැම්මා. එන්නවා. දැන් දැක්කද රාහුලේ මේක ඔක්කොම ඉවත දැම්මා. එහෙමයි. ඒ වගේ දැන දැන බොරු කිව්වොත් ඔය කුඩා වාසුණත් මහානකම වේසිකලා වෙනවා. මුලින් අතට හැරෙව්වා. භාජනේ දෙන්නවා. දැන් දැක්කද මේ භාජනේ මුලින් අතට හැරුවේ එහෙමයි. එවද රාහුලේ දැන දැන බොරු කිව්වොත් මහානකම මුලින් අතට යනවා. ඊළඟට උඩුකුරු කළා. එනවාද රාහුල මේක බින්දුවක්වත් අතර නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ රාහුලය දැන දැන බොරු කිව්වොත් බින්දුවක්වත් මහානකම නැහැ. ඉතින් මේවා කියලා මේ කුඩා දරුවා වයස අවුරුදු 7යි හැබැයි මේ මේ පිළිතුරු නුවණක් ඇති උතුනේ. උන්වහන්සේට මේ උපමාව විදර්ශනය පෙන්නලා ඊළඟට ඉතා වැදගත් පාඩමක් පාදා දුන්නා. රාහුලයන් මෙහෙම කල්පනා කරනද යම් කිසි වැඩක් කරන්න තියෙනවා. ගමනක් කියන්න වැඩක් කරන්න වතක් පිළිවෙතක් කරන්න තියෙනවා. සිවුරු හොදන්නේ සිවුරු පාන පුවන්න පාත්‍ර ධෝණය කරන්න හැම දිනම මොනවාරි වැඩක් තියෙනකොට කල්ැතු හිතන්නේ මම මේ වැඩක් කරන්න යනවා මේක පිනක්ද තවක්ද මටත් අනුන්වත් දුකක් පිණිස වේද සපක් පිණිස වේද හිතන්නේ අන්න සම්මා සංකල්පනා හිතේ නැති ඒක වැටුණා නම් මේක වැරදි මේක පාපයක් අනුන්වත් මටත් හැමදෙනාටම අහිතකරයි කියලා නම් වහා මේක නොකර අරින්ද හොඳයි යම් කිසි කටයුතු කෙදිලා ඉඳී හිතන්න ඕනේ මම මේ වැඩ කෙදිලා ඉන්නවා ඇත්තට මේක පිනක්ද, පලක්ද, මටත් අනුන්වත් අහිත පිණිසද දුක් භාම නවත්තන්නේ. ඉතින් මේ වැඩේ සමන්දත් අනුන්වත් හිතසෝ පිණිස පවතින පිනක් වැඩෙන පාරමිතාවක් කරන කුසල් වැඩන වැඩක් නම් Tamanට අවශ්‍ය තාක්ෂණ යෙදෙන්න. ඒ වගේ රාහුලය යම් කිසි වැඩක් කරන අවසානයේදී ආපසු බලා මෙනෙහි කරන්නේ. මම මේ වැඩ කෙරෙදිලා හිටියා. ඇත්තට මේක පිනක්ද, පලක්ද? මටත් අනුන්වත් හිත පිළිසද අහිත පිළිසද ඉතින් මෙහෙ කෙනෙකුට වැටුණා නම් අනේ මං අතින් කරන වැරද්දක් එද අකුසලයක් වුණා අනුන්වත් මට අයහපතක් වුණානේ කියලා දැනගත්තා නම් වහාම වැඩි කීයක් ළඟට ගිහිල්ලා කියන්නේ මං අතින් මේ වගේ අත්දැකීමක් වුණා නොදන්න ක්‍රමත මේ ඉදිරියට මං නොකරන්නේ කියලා ආයත සංවදේ පිහිටන්නේ යම් කිසි විදිහකින් සමාජ සිදු කරන කටයුත්ත බොහෝම වාචා පිනක් තමන්වත් අනුන්වත් හිතේ සෝපිනික පවස්නා යහපත් දෙයක් නම් සාදු සාදු මගේ දෙමෝපියන් හදලා දුන දෑති මට මෙලොවට පරලොවට හිත සෝපිනික නිවනට උපකාර පිණිස උතුම් පින්කමක් කරගත්තා කියලා සතුටු වෙන්නේ. එන කාය පිළිබඳව තුන් අවස්ථාවක සම්මා සංකල්පනාවේ මෙහි කරන හැටි ඉගැන්වුවා. ඊළඟට වචනය ගැන. සාහොලය යම් කිසි වචනයක් කතා කරන්න තියෙනවා. ඒ කතා කරන්න තියෙන වචනය කියන්නේ ඉස්සෙල් හිතන්නේ. මම මේ කියන්නේ යන වචනේ පිනක්ද පහක්ද? කුසලද අකුසලද? මතක් අනුන්වත් හිත පිණිස අන්ත පිණිස නේද? සත්‍යද වැටුණා නම් මේක නම් අකුසල වචනයක්, පාප වචනයක්. මේක මතක් අනුන්වත් අහිත පිණිස පවතිනවා කියලා තේරෙනවා. පහා මේක නොකිය හරින්ද? ඒ වගේම යහපත් වචනයක් නම් සම්මා වාචාවක් නේ ඒක අවශ්‍ය තරම් කතා කරන්නේ. කතා කරමින් ඉන්නකොටත් හිතන්නේ මම මේ කියන වචනේ පිරිසුදුද අපිරිසුදුද කුසාද අකුසාද මතත් අනුන්ලත් හිත පිණිස පවතීද අහිත පිණිස පවතීද දරදායකද ආරදායකද හිතන්නේ ඒ කතා කරමින් සිටිද්දී තමන් කල්පනා කරන්න ඕනේ සම්මා සංකල්පනාවෙන් දතුණා නම් මේක නම් අකුසලයක් අකුසල වචනයක් මතත් අනුන්ලත් අහිත පිණිස පවතිනවා කියලා වහා මේ කතාව නවත්තන්නේ මේ කතාව කරද්දී Tamanne වැටුනේ මේ වචනේ බොහෝම උතුම් පුණ්‍ය වචනයක්. සුභාසිත වචනයක්. සම්මා වාචාවක්. මතත් අනුන්ලා පිටපෝක් මිස පවතිනවා කියලා වැටුණා නම් අවශ්‍යතාව මේ වචනේ කතා කරන්නේ. කතාවක් කරන අවසානයේදී හිතන්නේ මම මේ කතාවක් කළා ඇත්තටකින් කෙනෙක් වැඩනවද පවස්සන්නද මටත් අනුන්නා පිටසෝපිනිස පැවතුනාද නැද්ද ඇත්තට ඒ වචනය අකුසල වචනයක් වුණා නම් දුර්භාගත වචනයක් වුණා නම් පාප වචනයක් වුණා නම් සමන්නත් අනුන්වත් අහිත පිළිස හේතුන වචනයක් වුණා නම් යන්න වැඩි ඉතික් ළඟට. කියලා කියන්නේ මම අතින් මේ වචනේ වඩලක් වුණා මම මින් ඉදිරියට යනවට දස් නොකරනද වරුන් වෙනවා කියලා ආයත සම්මදේ පිහිටන්නේ. Taman කතා කරන වචනේ බොහෝම පිරිසිදු සුභාසිත වචනයක් නම් සාදු සාදු මම මේ දෙතලින් මට ලොවේ ලෝතුරා සෝජන දෙන උතුම් වචන පාවිච්චි කළා නේද කියලා තමන් ඒ ගැන සන්තෝෂ වෙන්න ප්‍රීතිමත් වෙන්න ඒ වගේම සාහලයේ සිතින් යම් දෙයක් කල්පනා කරන්න තියෙනවා නම් කල්පනා කරන් ඉස්සර හිතා බලන්න මම මේ කල්පනා කරන්නේ තුනක්ද පහක්ද මටත් අනුන්වත් හිත පිණිසද හිත පිණිසද ඇත්තටම වැටහෙනවා නම් මේක පලා මේක සිටිවිල්ල මිත්‍යා සිටිවිල්ල අකුසල සිටිවිල්ල පාප සිටිවිල්ල කියන විතුවනම් මහා මේක නිසිතාරින්ද ඒක අනිත් පැත්තට හරවා ගන්න කුසල පැත්තට එවැගේම ඒ සිටිවිල්ල ඇත්තටම කුසල සිටිවිල්ලක් නම් Tamannat අනුන්වත් උපසෝ කෙනෙක් පවත්නා කුසල සිටිවිල්ලක් නම් ඒක සංසනා ගන්නද ඒ වගේ රාහුලේ යම්කිසි කල්පනාවකට එදිලා ඉන්නකොට හිතේ මෙනෙහි කරන්න මම මේ හිතන දේ හරිද? මේක පිනක්ද පවක්ද? මේක මට අනුන්දා පිටකෝ පිණිස පරිතේද නැද්ද? ඇත්තට ඉතේ කල්පනා කරද්දී සමාණ්ඩ වැටුණා නම් මේක නම් හරි අකුසල සිතිවිල්ලක්, පාප සිතිවිල්ලක්, අයහපත් සිතිවිල්ලක් කියලා වැටුණා නම් වහාම නවත්තන්න. ඒ වගේම වැටුණා නම් මේ සිතිවිල්ල නිසා උතුම් පුණ්‍ය සිතිවිල්ලක්, ධර්ම සිතිවිල්ලක්, කුසල සිතිවිල්ලක් මතත් අනුන්වත් යහපත පිණිස පවතිනවා කියලා තේරුම් ගන්න නෝනේ ඒක අවශ්‍ය සා කල්පනාවට ගන්න. යම් කිසි කල්පනාවකදී අවසානයේදී තේනී කරන්න මම මෙහෙම කල්පනාවකට වැටලී කිය එයින් මගේ සිත පිරිසිදු නාද අපිරිසිදු නාද වෙනස් වුණාද පවක් වුණාද ඒකෙන් මටත් අනුන්වත් අහිත පිණිස පැවතුනාද හිතවත් පිණිස පැවතුනාද කල්පනා කරන්න ඕනේ. එසේ කල්පනා කිරීමේදී සමාන වැටුණා නම් අනේ මම මේ විදිහට හිතවල හිතුවා ඒක වැරදි ඒක අකුසලයක් ඒක පාපයක් මේ විදිහට කවදාකවත් නොසිතන්නේ නෙමෙයි කියලා හිතින් දැඩිසේ අදිස්ථාන කරගන්න. තමන් හිතන විදිහේ ඇත්තට තමන්ටත් අනුන්වත් මෙලොවටත් පරලොවටත් සුභකීටත් වෙනසත් උපකාර වන යහපත් සිතිවිල්ලක් නම් සාදු සාදු මගේ සිතින් මා උසස් කුසලයක් සිදු කරගත්තා කියලා සතුටු වෙන්නේ. සාහනේ මේ වාගේ තමන්ගේ හැම ඉරියව් පැවැත්මක් කායික වාචික මානසික පැවැත්මක් කල්පනා කරලම ඒ අනුව පිරිසුදු හිතින් සිදු කරන්න අධිෂ්ඨාන කරගන්න. ඊළඟට හැම රාහුලයේ මූණ බලන කැඩපත මොනවද තියෙන්නේ? ස්වාමීන් මූණ බලන්නේනේ. මූණ බලලා මොකද කරන්නේ? මූණේ තියෙන දැලි දුවිද ගෑවිලා සුද්ධ කරගන්නවා. එවාගෙම කුරුණ ආදියක් තියෙනවා නම් ඒකත් දිහේ කරගන්නවා. එහෙම නැත්නම් වෙනවා. මොන බලා සමම තමන් hina වෙනවා සන්තෝෂ වෙනවා. ඒ වගේ රාහුලයේ කැඩපතෙන් බලන්න වාගේ කැඩපතෙන් මොන බලන්න වාගේ තමන්ගේ කය වචන හිත හැම දෙයක් ගැනම මොනින් බලන්නේ. ඒ හැම දෙයක්ම කුසාද අකුසාද පිනක්ද පවක්ද තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් සුභකීට නිවනටත් උපකාරද කියලා බලන්න. එසේ බලමින් නිතර නිතර පිරිසුදු කරගන්න. සාහුලයේ ඈත අතීතයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් මේ කඩපතින් මුහුණ බලනවා වගේ සම්මා සංකල්පනාවෙන් තමන්ගේ ඉරියව් පැවතුම් සියල්ල සලකා බලාගෙනයි පිරිසුදු වෙන්නේ. මතුවානාගේ තේ පහළවන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් ඒ කඩපතින් මුහුණ බලා ලස්සන කැමති කෙනෙක් ලස්සන බව පවත්වාගෙන යනවා වගේ තමන්ගේ සෑම ප්‍රයත්නක්ම මේ සම්මා සංකල්පනාවෙන් නුවණින් කල්පනා කොටගෙනයි ඒ විදිහට පිරිසුදු වෙන්නේ. අද කාලේ තථාගතයන් වහන්සේ මේ තෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආර්යයන් වහන්සේලා සතු බෞද්ධ ජනතාවක් ආත්ම සංකානේ පිරිසුදු කරගන්නේ මේ සම්මා සංකල්පනාවෙන් කල්පනා කර ගැනීම. මේ කියන එක පහදා දෙමින් ලස්සන උපදේශයක් රාහුල ස්වාමින් වහන්සේට පවත්වා වදාළා. ඒ දේශනෙදි කියනවා අම්බලත්තික රාහුල වාද සූත්‍රය කියලා. දැන් මේ වාගේ දේශනා තුළින් අපට කොච්චරවත් හිතන්න කරුණු තියෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන මේ ලෝකයෙහි මොනතරම් අපට කුසල් සිදු කරගන්න අරමුණු තියෙනවද? උදේ නිින්දෙන් අවදූතම් පටන් නිින්දට යනතුරු දවසේ යම අපි ඇතෙන් වැඩ ගන්නවා කනෙන් නැහෙන් දිවෙන් කයෙන් හිතින් වැඩ ගන්නවා මේ ගන්න වැඩ සම්මා සංකල්පනාවෙන් මෙනෙහි කරමින් කරන්න පුරුදු වුණා නම් මොනතරම් වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න පුළුවන්ද? ආසාවක් නැතුව, තරහාවක් නැතුව, මුලාවක් නැතුව, මාන්නයක් නැතුව, ඊර්ෂ්‍යාවක් නැතුව, ක්‍රෝධයක් නැතුව, වෛරයක් නැතුව, තමන්ගෙන් අනුන්ට හිංසාවක් නැතුව, අනුන්ගෙන් තමන්ට හිංසාවක් නැතුව ජීවත් වෙන්න මොනතරම් පහසුකම් තියෙනවද මේ සම්මා සංකල්පනා පුරුදු කර ගැනීම. මේක ලෝකෝත්තර මාර්ග සිත්වල පමණක් නෙමෙයි සෑම කුසල් සිතක් පාසම පහළ වෙන ධර්මතාවක්. මේ සම්මා සංකල්පනාව සෑම කුසල් සිතක් පාසා ලැබෙනවා. දැන් අපි සාදුකාර දෙනවා. අන්න සම්මා සංකල්පෙතන කියනවා. දාපි නමස්කාරය කියනවා. අන්න සම්මා සංකල්පනෙතන කියනවා. අපි කියනවා ඉතිපිසෝ භගවාරහං ආදී බුදු ගුණ. අන්න ඒක සිතේ ජවන් සිතක් ගානේ සම්මා සංකල්පනාපද කියනවා. ඒ වගේම අපේ සීල සත්‍යය සූපත්ත්වය කියලා හිතෙනවා සම්මා සංකල්පනාව තියෙනවා. ඒ වාගේ හැම කුසාසිත ඥානේන සම්මා සංකල්පනාව තියෙනවා. මේ සම්මා සංකල්පනාව ධර්මතාවයෙන් ගන්නේ විචාරක ඡායසිකේ හැටියටයි. විචාරක ඡායසිකේ. දැන් අපේ චිත්ත සංසාන වල 15 වෙනි ඡායසික ධර්ම 52ක් තියෙනවානේ. එයින් සියලුම සිත්වල එකලෙස එකවිට පහළ ධර්මතා හතක් තියෙනවා. ඒවට කියනවා සරුව චිත්ත සාධාන ඡායසික කියලා. ඒවා හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත නිදේ මානසිකාර කියලා. ඊහර කුසල් ඕද අකුසල් ඕද දෙපැත්තටම සාධානව යෙදෙන චෛතසික ධර්ම හයක් තියෙනවා. ඒවාට කියන ප්‍රතිර්ණක කියලා. ඒ කියන්නේ විසිරිය පවතනවා කියන එකනේ ප්‍රතිර්ණක කියන්නේ. ඒවා තමයි විචක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, තීති, ඡන්ද. එයින් පළමුවෙන් විචාර කියන්නේ අන්නේ විචාරක චෛතසිකේ තමයි මේ සම්මා සංකල්ප කියලා කුසල පැත්තට හඳුන්වන්නේ. අකුසල පැත්තේදී මේක හඳුන්වන්නේ මිත්‍යා විතරක නැත්නම් මිත්‍යා සංකල්ප කියලා. සතෙක් මරන්න හිතන මිත්‍යා සංකල්පනාව. සොරකම් කරන්න, මිත්‍යාචාරය ඇතිරෙන්න, බොරුවක් කියන්න, සුරාපානය කරන්න හිතනවා නම් ඒ මිත්‍යා සංකල්පනාව. ඒ වගේම සේලමක් කියන්නේ මසා මේ පරිස වචනයක් කියන්නේ හිස් වචනයක් කියන්නේ හිතනවා නම් අන්න මිත්‍යා සංකල්පනාව. ඒ වගේම අනුන් රවට්ටන්න, අනුන් මේ අනාථ කරන්න, අනුන් අතරමං කරන්න උන් හිතනවා නම් ඒත් මිත්‍යා සංකල්පනාව. හැම වෙලාවෙම ලෝභයෙන් හිතනවා නම් ඒක මිත්‍යා සංකල්පනාවක්. දේශයෙන් හිතනවා නම් මිත්‍යා සංකල්පනාවක්. ඒ වගේම හිංසාකාරී කියලා හිතනවා නම් මිත්‍යා සංකල්පනාවක්. කවදෝ අකුසල සිතිවිල්ලක් හිතෙනකොට ඒ සෑම අකුසල සිතිවිල්ලක් ගානේ මේ විතරකයේ තියෙනවා ඒක මිත්‍යා සංකල්පය කියලා හැටියට හඳුන්වනවා. එතකොට මේ මිත්‍යා සංකල්පනාව සම්පූර්ණයෙන් යටපත් කරන ප්‍රහාණය කරන ධර්මතාව තමයි සම්මා සංකල්පනාව. ඒ සම්මා සංකල්පනාව සෑම කුසාසිතක් ගන්න යෙදෙනවා. මේ විකාරක ඡායසිකයේ නොයදෙන සිත්යෙන් ඔක්කොම 55යිනේ මේ මේ 66යිනේ ඒ මොනවද දැන් ඔන්න දෙපස් විඥාන කියලා සිත් 10ක් තියෙනවා. ඉතින් මේ අභිධර්ම කියන්නේ ගහන්න හිතන්න පුළුවන් මේවා අපි අහලා නැහැ නේ කියලා. ඇත්තට දෙපස් විඥාන 10 තමයි කාමාවචර සිත් 54න් නොයදෙන තැන. අනිත් ඒවා තමයි මහග්ගත ලෝකෝත්තර සිත් කියන එතන මේ ဒုတိ ය ඥාන සිත් 11යි තෘතිය ඥාන සිත් 11යි චතුර්ථ ඥාන සිත් 23යි. ඕවා යෙහි විචාරක ඡායතක යෙදෙන්නේ අනිත් සංගම යෙදෙනවා. ඒකවත් මේ විචාරක ඡායතකයේ සම්මා සංකප්ප කියන නමින් කියවෙන්නේ කුසල් සිත් වලදී. උසස් චිත්තවලදී ලෝකෝත්තර විපාක චිත්තවලදී කියවෙනවා ලෞකික විපාක චිත්තවල කියවෙනවා දැන් අපි සලකා බලමු මේ සම්මා සංකල්පනාත කොහොමද අපේ ජීවිතයට නිතර නිතර යොමු කරගන්නේ කියලා ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට ලැබෙන අරමුණකදී යෝනිසෝ මනසකාරය කියලා කියනවානේ නුවණට හුරුව කල්පනා කිරීම අන්න ඒක පැවැත්ීමේ සම්මා සංකල්පනාකට ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් උදේ නිින්දෙන් අවදි වෙනවා. යම් ඇඳක, යම් පැදුරක, යම් මිත්‍යක නිදාගෙන ඇවිදන්නේ හඳුනානේ. එතන අපිට හිතන්න පුළුවන් මේ හැඳ, මේ මිත්‍ය, මේ ඇතිරිල්ල, මේ පොට්ටේ, මේව හදාපු ඇතු සූපත් එක්වා. අන්න අව්‍යාපාද සංකල්ප නමක් ඇති කරගත්ත නෝනතු හුරුව. ඒ වගේම මේ කොම ඇතුව නැසෝ යන අනිත්‍යයි. අන්න එතෙන්දී නෙක්කම සංකල්පනාවක් ඇති වුණා. ඒ මොනවද? නිත්‍ය බවක් හිතුවේ නැහැ. අනිත්‍ය බව හිතුවා. සැප බවක් හිතුවේ නැහැ. දුක් බව හිතුවා. ආත් බවක් හිතුවේ නැහැ. අනාත් බව හිතනවා. සුභ බවක් හිතෙන්නේ නැහැ. අසුභතාව හිතෙනවා. ඒකෝට ඒ ඒ අකුසලයෙන් නික්මුණා. ඒ ඒ අකුසලයෙන් නික්මෙනකොට නෙක්ඛම් සංකල්පනාව. මෛත්‍රී සාගත හිතෙල්ලක් හිතෙනකොට අව්‍යාපාද සංකල්පනාව. අනේ සීල සත්‍යෝ සුවසේ නිදත්වා දුකින් මිදෙත්වා අනන්හිංසා සංකල්පනාව. දුකින් මිදෙත්වා කියන එක තමයි අවිහිංසා සංකල්පනාවට ගැනීම. එතකොට අපිටම දවස පුරාම පුළුවන් හැම කටයුත්තකදීම මේ කියන සම්මා සංකල්පනාව ප්‍රයෝජන ගන්න. කෙනෙක් අපිට දන්නවා. බයින වෙලාවේ අපි හිතන්න පුළුවන් මේ පෙර જાති මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ මල්ලි, මගේ ගුරුවරයා. සමගින් පෙර જાති අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් මට මේ දැන් නැතානේ මට හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉස්සර අනාගතයේ එහෙමනේ අන්න එහෙම හිතන කොට සම්මා සංකල්පනා. එහෙම නැත්නම් මේ බණින්නේ කෙනා නාම රූප දෙක ස්කන්ධ පහ ආයතන 12 ධාතු 18ක් බයන කෙනෙක් නෑ නාම රූප ගොඩ සංස්කාර පුඤ්ජය අහන මම කියලා කෙනෙකුත් නෑනේ මම කියන්නේ නාම රූප දෙකක් ස්කන්ධ පහ ආයතන 12ක් ධාතු 18ක් සංස්කාර පුඤ්ජයක් නේ ඕ බණින කෙනෙකුත් නෑ අහන කෙනෙකුත් නෑ මේ શબ્දේ පිට වෙනකොට අපේ සෝතාද්වාරය හැපෙනවා එතකොට සෝත විඥාන වීතිය පහළ වෙනවා. ඒ සෝත විඥාන වීතිය එක එක සිතක්වත් මම කියලා කෙනෙක් නෙවෙයි. ඒ වගේම සෝතත් ద్వාරයක් මම කියලා කෙනෙක් නෙවෙයි. ඒ ඔක්කොම නාම රූප සංස්කාර ධර්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි. අන්න පුදුමාකාර සම්මා සංකල්පනාවෙන් ජයගත්තනේ. අර බැනිම Taman දැනුනේ නෑනේ. බැනිම ඇහුනේත් නෑ, ඒකෙන් හිත කලුනේත් නෑ. ඒ වගේම Taman අලාභයක් එනවා. Taman අයසක් එනවා. සමාන දුක් කරදරයක් එනවා. ඔය හැම තැනකදීම ඔයාගේ නුවණපූර්ව කල්පනා කිරීම නිසා සම්මා සංකල්පනාවෙන් පුදුමාකාර සැනසෙල්ලක් උදාපත් කරගන්න පුළුවන්. ගොවිතැනක් කරන ගොවියාගේ ගොවිතැන හානි වෙන්න පුළුවන්. ඉතින් මේ ගොවිතැන හානි වුණා කියලා ගොවියා ශෝක වෙන්න අවශ්‍ය නැහැ. ඒ මොකද ගොවිතැන කියන එක තමන් කරන එකක් නෙමෙයි. තමන් කරන්නේ උදව් කරන එක විතරයි. වපුරන එක විතරයි වපුරලා ආරක්ෂා සංවිධානය කරලා මේල හැදෙනවැනි එක ඒකයිති. ඒතර ජලය වතුර පෝර එවාගේම වෙන උපද්දරයන්ගෙන් තොර වුණාම ඒ ගොයම නෙවෙයි. ඒල කරන් හැදී. ඒක සමන්න කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කරන් උපදවා ගැනීම. නමුත් සමන්න තියෙන එකට අවශ්‍ය මේ අවශ්‍යතා සම්පාදනය කර දීම. අන්න ඒ වාගේ කල්පනා කරනකොට හැම දෙයක් වෙනස් වෙනවා ඇතුව නැතුව යනවා මේ මහා පොළොව පවා ඇතුව නැතුව යනවා ඒ නිසා මේ ගැන මම කම්පා වෙන්න ඕනේ නැහැ ඊළඟ වාරේ හරි මම මගේ අස්වැන්න නෙලා ගන්නම් කියලා හිත හදා ගන්නවා. කොයි හරි වෙලාවක අලාභයක්, අයසක්, දුකක්, පීඩාවක්, නිന്ദාවක් ආවහම අර නුවණට හුරුව කල්පනා කරමින් මේ සම්මා සංකල්පනාව පහල කරගෙන සමායයෙන් සැනසෙන්න පුළුවන්කම තිබෙනවා. මේකේ තියෙන ලක්ෂණයකට හඳුන්වන්නේ සම්මා අභිනිරෝපණය කියලා කියනවා. සම්මා අභිනිරෝපණය. සම්මා අභිනිරෝපණය කියන්නේ කුසාසිතක් පහළ කර ගැනීම සඳහා හිත යොමු කරනවා. ඒකට නිදර්ශනක් වශයෙන් කියනවා දැන් අපි හිතමු රජ කෙනෙක් දකින්ද ජනාධිපති කෙනෙක් දකින්න අගමැති කෙනෙක් දකින්න මැති ඇමති කෙනෙක් දකින්න කෙනෙකුට ඕනේ. නමුත් ඒ තැනත්තා ඒ තැන් වලට කියලා පළපුරුදු නැහැ. ඒ තැනක සේවය කරන සේවක නිලධාරි කෙනෙක් සම්බන්ධ කරගන්නවා. ඒ සම්බන්ධ කරගත්තාම නිලධාරියා එසේම මේ ප්‍රමාදයක් නැතුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ඒ තමන්ගේ මිතුරාව සම්මුඛ කරවනවා ඒ තැනට ගිහිල්ලා රජතුමාට හරි ජනාධිපතිතුමාට හරි නැත්නම් මෙතිආදී කෙනෙක් ළඟට හරි පමුණුවනවා. ඒකට පමුණුවන් උපකාරෝනේ අර සම්බන්ධීකරණ නිර්ධාරිතමයි. ඒ වගේ තමයි මේ විතරක නැත්නම් සම්මා සංකල්පනාව. මේ සිත හැම වෙලාවෙම ඇත්තට මධ්‍යස්ථව තියෙන එකක් නේ ඒක එක එක වැඩ යොමු කරන්නේ එක එක ඡායසික ධර්මයන් ඉස්සරහට ඇවිල්ලා. මනස කාර්යයෙන් තමයි අරමුණු ඉදිරිපත් කරන්නේ. මේ විතරයෙන් තමයි අරමුණට නම් වන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි නමස්කාර කියන්නේ නමස්කාර කියන්නේ ඉස්සර වෙලා අපට ඒ සම්බන්ධ චේතනාවක් පහළ වුණානේ ඒ චේතනාවේ තියෙනවා මේ සම්මා සංකල්පනාව අන්නේ සම්මා සංකල්පනාව හිත යොමු කරනවා නැවත නැවත යොමු කරනවා. නැවත නැවත ඒ নমස්කාර පාඨයේ තුන්සරයක් හරි කියන්නේ යොමු කරනවා. ඒ හිත නංවන අරමුණට নমස්කාර පාඨයට නංවනවා. අන්න ඒක තමයි සම්මා අභිනිරෝපණය කියන්නේ නිරෝපණයේ නංවනවා. තවත් නිදසුනක් කියනවා පොළොවේ වාඩිලා ඉන්න පක්ෂියෙක් ක්‍රියාසන කරන්න ඕන වෙනවා. ක්‍රියාසන කරන්න ඕන වතු වේගින් වේගින් පියාපත් සලන්නට ඕන පොළවෙන් ඉහළට ළඟින්ද. ඒ වේගින් පියාපත් සැලීම වාගේ තමයි විතරකය. ඉතින් අහතර නැංගයන් තාක්ෂේත්‍ර වේගයක් උනන්නේ අර පවන් සලන්න වගේ බොහොම සාන්තව පියාපත් ඊදුවම යන්න පුළුවන්. ඒක තමයි විචාරය කියලා කියන්නේ. විචාක විචාර දෙක බොහෝ සේ එකට යෙදෙන දෙයක්. ဒုတိ ය ඥානයේ 11 තමයි දෙන්නේ නැත්තේ. දැන් එතකොට ඒ වගේ මී මැස්සෙක් ගැන සලකා බලනකොට මී මැස්සාට සුවඳක් වැදෙනවා යම්කිසි ප්‍රදේශයකින් ගහක මල් පිපිලා. ගහේ මල් පිපිලා තියෙන සුවඳ මී මැස්සට දැනෙනවා ඉන්න තැනක. එතකොට මී මැස්සා තමන්ගේ මේ පැණි මේ ඒ මී කූඩුවෙන් ඔහු පියාසර කරන යන වේගෙන් යනවා. වේගෙන් ගිහින් මලට වැටෙනවා මලට බහිනවා. මලේ බහලා රුං රුං ගාලා රුං උරා ගන්නවා. එතකොට මල දක්වාම ඔහු පියාසර කිරීම වගේ තමයි විකාරකේ. ඒ මලට මේ මීනස යොමු කිරීම ඒ පියාසර කිරීම සිද්ධ වුණා. ඒ වාගේ අපේ සිතේ කුසල් අරමුණකට කුසල් සිතිවිල්ලකට කුසල ක්‍රියාවකට කුසල වචනයකට යොමු කරන් ලබන්නේ මෙන්න මේ සම්මා සංකල්පනාවයි. ඒකට කියනවා සම්මා අබිනිරෝපණ ලක්ෂණය කියලා. මොනවාද සම්මා අබිනිරෝපණ ලක්ෂණය? ඒ කියන්නේ යහපත්සේ, නිවැරදිසේ, නෛර්යානිකසේ කුසලයක් ඇති වෙනසේ උතුම් බවට, ශ්‍රේෂ්ඨ බවට, එවාගෙම උත්තම බවට හමුවනවා මේ කියන විතර්ක චෛතසිකයේ වන සම්මා සංකල්පනාවේ අද නිරෝපණ ලක්ෂණය මේකයි. අද නිරෝපණ ලක්ෂණය. දැන් ඒකෝට අපි වාඩි වීම, නැගිටීම, ගමන් කිරීම, නිදා ගැනීම, ආහාර පාන ගැනීම, ඇඳුම් ඇඳ ගැනීම, කතාබස් කිරීම, රාජකාරී කිරීම කොහොම මේ සම්මා සංකල්පනාවට කරන්න පුළුවන්. දැන් අපි මේ සේවාස්ථානයකට එනවා. මේ සේනාස්ථානෙන් ඉස්සරලාම තමන්ගේ නිවිසින් පිටත් වෙන්න ඉස්සර හිතන්නට ඕනේ. මම දැන් විශේෂ සේවාවකට මේ යන රාජකාරියකට. මේ රාජකාරිය මට පමණක් නෙවෙයි. ලෝකෙට බෙදී යන සේවයක්. නිසා මම මේක බොහොම හොඳ සිහියෙන්, හොඳ නුවණින්, හොඳ දීර්යයෙන්, හොඳ උත්සාහයෙන්, දක්ෂතාවයෙන්, කර්මන්නේ ස්වභාවයෙන්, නොසසුබාතයෙන්, කල්ප වේලාට කරන්නේ කියලා කල්ැතු හිතා ගන්නවා. ඒ වගේම තමන් විසින් දිහිතෙනවා මම මේ මගේ නිවසින් පිටත් වෙලා යන්න හදනවා. මේ නිවිසෙද්දී ආසින දෙවියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අන සම්මා සංකල්පනාව මේ ගෙදර රැසේ අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දූ දරුවෝ නෑදෑයෝ සියලු දෙනා සිඳුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා සම්මා සංකල්පනා. ඊළඟට තමම් කියනගෙනවා. කියනගමින් වෙන අතර මා මෙයන මාර්ගීද්‍යහස දෙවියෝ නිරුත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්මා සංකල්පනාව මේ මාර්ගයේ ඉදිරියෙන් යන්නේ නැ පයින් යන්නේ නැත්කෝ වාහන වලින් යන්නේ නැත්තු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් සම සම්මා සංකල්පනාව මේ මාර්ගයේ මත ප්‍රතිපතින් එන යන්නේ නැත්තු වාහන වල යන්නේ නැත්තු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් සම්මා සංකල්පනාව පාර දෙපැත්තේ අනේ නැත්තු නැවතී සිටින්න ගෝවාදවල කඩ සාපෝල එවාගෙම ජාති පිටිකුඹුරු ආදීෙහි ස්වාමි ආරෝග්‍ය ශාලා, පාඩශාලා, විස්රාම ශාලා, කැටල් කොළව, කට්ටෝකෙට් ඩිස්පෙන්සරි, පොලිස් ස්ථාන, එවාගෙම හමුදා කඳවුරු මේ හැම තැනම සිටින සියලු දෙනා ආපාද දීපාද චතුස්පාද භවපාද සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් සම්මා සංකල්පනාව. තමන් යම් කිසි වාහනයක නැගී යනවා. මේ වාහනේ සියලු රුතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මේ වාහන යන සෙසු දෙනා සෙසු සීල දෙනා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා සම්මා සංකල්පනාව. මේ වාහනේ නිෂ්පාදනය කළ ඇත්ත නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා සම්මා සංකල්පනාව. මේ වාහනේ පදවන මේ ගමන් මඟ පාර හදාපැත්ත නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා සම්මා සංකල්පනාව. තමන් යම් ආයතනයකට යන රාජකාරිය සඳහා මේ ආයතනෙහි ඉද්දේ අහසේ දෙවියෝ නිරුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා සම්මා සංකල්ප ඇති කරගන්න. එවැගේම මේ සේවාවේ නියුක්ත මේ විශේෂ ප්‍රධානියෝ සේවක සේවිකාවෝ සියලු නිරුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ සැලැස්මට තමන්ගේ හැම කටයුත්තකදී පුළුවන් සම්මා සංකල්පනා ප්‍රයෝජන ගන්නේ ආහාර ගන්න වෙලාවෙත් පුළුවන්, වතුර නාන වෙලාවෙත් පුළුවන්, අඳින් අඳින වෙලාවෙත් පුළුවන්, පාවහන් දා ගන්න වෙලාවෙත් පුළුවන්, ඉස తీර්ණ වෙලාවෙත් පුළුවන්. එවාගෙම කෙනෙක් කතා කරද්දිත් පුළුවන්, කෙනෙක් සම්මුඛ වෙද්දිත් පුළුවන්, කෙනෙකුට ලිපියක් ලියද්දිත් පුළුවන්. එවාගෙම කෙනෙකුට දුරකථන පන්නයක් දෙද්දිත් පුළුවන් හැම කටයුත්තකදීම පුළුවන් තමන්ගේ සිතේ කුසල් සිතක් බාට පමුණවා ගන්න මේ සම්මා සංකල්පනා නිසා ඒ නිසා කොයි වෙලාවකවත් ලෝභයෙන් ඇලෙන්නෙත් නැහැ, ද්වේෂයෙන් ගැටෙන්නෙත් නැහැ, මෝහයෙන් මුලා වෙන්නෙත් නැහැ, බොරුවක් කියන්න වෙන්නෙත් නැහැ, කේලමක් කියන්න වෙන්නෙත් නැහැ, මොනම පාපයක්වත් සිද්ධ වෙන්නේ සම්මා සංකල්පනාව අවදීන් පවත්වාගෙන යාමේදී. මේමයි අපේ මහා බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පිරිවේ. මේමයි අපේ බෝසතාණන් වහන්සේ පස්ම භවයේ බුදු වෙන තුරු රැවතුනේ. මේමයි අපේ ශ්‍රාවක උත්තමයන් වහන්සේලා පාරමී පුරාගෙන ආවේ. වර්තමාන බෞද්ධයෝත් මේ වාගේ පවතිනවා නම් අපි සැබෑම නිවන් මඟට අවතීන වූ මෙලව ජයගන්න, පරලොව ජයගන්න, සසර ජයගන්න, කෙලෙසුන් ජයගන්න, ආත්මය ජයගන්න වාසනාවන්තය බවට පත් වෙනවා. එතකොට අපට නිරෝගත් අඩු වෙනවා, එවාගේ බාහිර සතුරු උපද්‍රව අඩු වෙනවා, රෝග පීඩා අඩු වෙනවා, මාරක බාධක අසුරු අන්තරා නිවාරණය වෙනවා. මේ ආදී අනේක උපද්‍රවයන්ගෙන් අපි තොර වෙලා නිදුක්ව නිරෝගීව සුවපත් සැනසීමේ ජීවිත ගත කරලා සුභතියකට ගිහිල්ලා ඉරිදි නීත වඩා උසස් සින් පාරමී පුරාගෙන දෙලොවම ජයගෙන බුද්ධ ආදී මහෝත්සවයන් ආબોධ කළ සම්මා සංකල්පයේ මුදුනටපත් වීමෙන් ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා මෙන්න මේක නිසා මේ ගැන වඩා වඩා කල්පනාකාරී වෙමු දැන් මේ වෙසක් සමයේ මේ වෙසක් සමයේදී බෞද්ධෝ නානාවිද පින්කම් වලදී සිටිනවා. දන්සල් පවත්වනවා, සීල භාවනා, වැඩසටහන් පවත්වනවා, ධර්ම දේශනා පවත්වනවා, මේකදී සුරං ගහනවා, වාගේ වන්දනාචාරිකාවල යනවා. මේ ආදී අනේක විද ආගමික පින්කම් වලින් සමහරු භාවනා පන්ති පවත්වනවා, භාවනා කරනවා, සතිගණන්, දින ගණන් ඒ හැම දෙයකින්ම අපි සිදුකම් ලබන්නේ සම්මා සංකල්පනාව දිනු කර ගැනීමයි. මේ මේ සම්මා සංකල්පනාව දිනු පිනු කර ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා අර අල්ලාභේදිත් අලාභේදිත් නොසැලී ඉන්න. යතසේදිත් අවේසේදිත් නොසැලී ඉන්න. නින්දාවේදිත් ප්‍රශංසාවේදිත් නොසැලී ඉන්න. දුකේදිත් සැපේදිත් නොසැලී ඉන්න. නොසැලී ඉන්නවා කියන්නේ ලෝභයක්, දෝෂයක්, මෝහයක් නැතුව සංසුන් මනසින් ජීවත් වෙන්න. එතකොට තමන්ද දැන්නත් සූපත් වේවා කියලා හිතන්න පුළුවන්. තමන්ද මෛත්‍රී කළා සූපත් වේවා කියලා හිතන්න පුළුවන්. ඒ වාගේ හැම විටම තමාගේ හිත පිරිසුදුව අර මුලින් සඳහන් කළා වාගේ ජාතිරංග මානික රත්නයක් වගේ උපසින්ගෙන වාසනාවන්ත පුණ්‍යාත්මේ ජීවිතයේ පිනින් පුරවාගෙන ගුණෙන් නෝදින් පුරවාගෙන තමා බලාපොරොත්තු වෙන දෙලව සුභිත සලසාගෙන නිවන් මාර්ගය ගැනීමට උපකාර වෙනවා නිසා ඒ අදිෂ්ඨානය අපි වෙසක් දවසේ සබා ගන්න මේ වෙසක් කාලයේදී ජීවිතේ පුරා යම් යම් අඩුපාඩු තිබුණා නම් ඒවා එකක් දෙකක් හරි අඩු කරගෙන දුර්වලකම් දුරු කරගෙන ඉදිරි කාලයේදී මේට වඩා සිල්වත්, ගුණවත්, නැනවත් බෝසත් ජීවිතයක් ගත කරන්නේ මේ කියන අදිෂ්ඨානය ඇති කරගෙන අද වාගේ මේ වාගේ දශක් සමයකදී බෝධි සම්මාර පුරා ලෝතුරා බුදු ශාන්තිනායකයන් වහන්සේට උත්තම ප්‍රතිපත්ති බුද්ධ පූජාවක් පවත්වාගෙන සරුවක්ඥන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට අදිස්ථාන සබා ගනිමු. දැන් කාල වේලා ඉක්ුත් වීගෙන යනවා. පින්තුන් මෙතෙක් වේලා ඊටාම ගෞරව සම්ප්‍රයුක්ත මේ දහම් පදයට සවන් දුන්නා. අපි ආරාධනා කරන්නේ නැවත නැවතත් මේ වාගේ ධර්මානුශාසනාවන් සවන් දෙමින් ඒවා සාකච්ඡාවට ගනිමින් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරමින් ධර්ම ජීවිත ගොඩනගා ගන්නට යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සංකල්පනාවෙන් යුතුව උත්සාහවන්ත වෙත්වා කියන මේ ආරාධනයයි සාමිතිකින් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ සංයෝගී ඥාතීන්ට ජීවත්වන ඥාතීන්ට ආරක්ෂක දෙවියන්ට හිතායතන දාසම සත්නට ලෝකී ලෝතුරා සූපනිස වේවා තම සමන්දාත්මේ ධර්ම සම්භාර හේතුයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වී මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා කියා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති සීලෝක පීඨා ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් ධර්මානිසංස බලයෙන් සෑම දිනාට අජරාමද ශාන්ත අමා මහ නිවන් සුවපත් වේවා වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ අද ධර්මානුශාසනා පැවැත්වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ